ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල මේ වලට යොදාගත්තේ අවස්ථානෝචිතවයි. ඉතින් ඒ ලිඛිත ප්‍රශ්න අනුව මම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ප්‍රශ්න මෙහිමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින ආනාපාන සතිය සංසිද සංසිදී පවතිදී යටපත් වූ කෙලෙස් ගොජ දමමින් මතු පිටට එන බවත් ඒවා මෙනෙහි නොකර පිටවීමට ඉඩ දී යුතු බවත් අවසුසේක ස්වාමීන් වහන්සේ මේ අප මුහුණ දිය යුතු ආකාරයේ තවදුරටත් පැහැදිලි කර දෙනමින් හිතාකාරණිකව කියා දෙනමින් ගෞරව ඉල්ලා සිටිමි. ඉක්මනින් ආශ්‍රව ප්‍රසවාස සංසිඳ නිසා මේ කෙලෙස් දුරු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදේශ කාරණිකව ඉල්ලා සිටිමි. මේකට ඇත්තටම මේ කාරණෝ ඉස්සර ඉදිරියට تعلق කරන්න හේත කරුණු මේ උදව් වෙන හේතු කරුණු දෙකක් මතක් කරන්න පුළුවන්. ඒ ආනාපාන සංසුනට පස්සේ ඒ මතුවෙන දේවල් සියල්ල චේතනා විරහිත බව Taman තේරුම් ගන්න පුළුවන් නම් ඒකට මුණ දීමේ ශක්තියක් එනවා. මේක මම හිතලා කරන දේවල් නෙවෙයි. ඇතුළට එන සංඥා නැති වෙනකොට ඇතුලේ සංඥා පිටතට යනවා. ආන්නේ කොහොඳට දැනගත්තට පස්සේ මේ තුවාලකින් සරව පිට වෙනවා වගේ චේතනා විරහිතව අසංස්කාරිකව මේක සිදුවෙන බව දැකීම ලොකු සුද්ධියක්. දෙක ඒවයිම තියාගෙන සිටීම මේ සංසාර දිගට පවත්තන දෙයක් බීජ කර්ම බීජ වගේ ඉතින් ඒවා ලැජ්ජිතයි දුක්ඛිතයි පීඩාකාරී නමුත් මේ පිට වෙන වෙලාවේදී ඒක පිට වෙන්න දෙන්න නම් ලෑස්ති වෙලාම යන්න ඕන මොන විදිහකින් හරි ඒකට ප්‍රතික්‍රියා කරොත් ප්‍රතික්‍රියා කරන්න ලෑස්තිලා ගියේ නැත්නම් මෙනේ කරත් කමක් නැහැ නොකරත් කමක් නැහැ ඒ විදිහට පිට වෙන්න දෙන්න ඕනේ ඉතින් හිතා ගන්න ඕනේ අපි සංසාරේ කොච්චර කල් එකතු කරගෙන ආපුවාද මේ අපි හිතන තරම් ඉක්මනට අයින් කරන්න බෑ. මොකද ඒ තරම් ඒවා බැඳි බැඳි ඇවිල්ලා තියෙනවා. නමුත් මේ ක්‍රමේ බුදු ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ නමක් විතරක් කියන ක්‍රමයක් හුඟ දෙනෙක් කියන්නේ මේක ਸਰබලධාරී දෙවියන් වහන්සේගේ වැඩක් කියලා. නමුත් Tamanට පුළුවන් ඒ නිසා මේකටම මූණ දීලා හැකිතාක් මේ කවරවලේ තියෙන කුණු එළියට යන්න අරින්න ඕනේ කියලා ලෑස්ති වෙලාම යන්න ඕනේ. ආනාපාන සංසිඳනකොට මේවා එනවා. මොනම විදියකින්වත් චේතනා විරහිත එන බවත් කිසිම විදියකට මේකට දෙවන්නේක් සම්බන්ධ නැහැ. තමන්මයි වග කියන්න ඕනේ. ආන්නේ කාරණා දෙක සිහිපත් කරගෙන මේකට මුහුණ දීම තමයි ඒක තමයි ඇත්තටම යෝගාවචරයි කියලා කියන්නේ. අපි මේ සන්නහය බැඳගත්තේ මේ සටනට මුහුණ දෙන්නයි. පුළු පුළුවන් වෙලාවේ මුහුණ දෙන එකයි තියෙන්නේ. ඊගා ප්‍රශ්නේ ආස්වාද ප්‍රසවාස දෙකේ මෙනෙහි කිරීමේදී නැත්නම් විපස්සනාවේදී විතක්ක ਵਿਚාර දෙක නැතිව ගොස් සමාධියට හිත වැටෙන විට ආස්වාද ප්‍රසවාස දෙක තිබීදී ශරීරයේ තියෙන බව දැනෙනවා. ඒ අවස්ථාවේදී දැනෙනවා කියලා ඒ අවස්ථාවේදීද දැනෙනවා කියලා මෙනෙහි කරන්නේ මේ විනෝද පහදා දෙමින් කරනවන් ඉල්ලා සිටින්නේ. ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කරලා හඳුරන්න බෑ. මෙනෙහි නොකර හිටියොත් නින්දට වැටෙන ඉඩ තියෙනවා. ඒ නිසා දෙකටම පොදු දැනෙනවා දැනෙනවා. එහෙම නැත්නම් ඉන්නවා ඉන්නවා කියලා. තව විශේෂයෙන් කියනවා නම් මට නිින්ද ගිහලා නැහැ. මම මැරිලා නැහැ. මම විසඤ්ඤ වෙලා නැහැ. අවදියෙන් ඉන්නවා කියන එක හිතට වද්දන්න දැනෙනවා නැත්නම් ඉන්නවා කියලා මෙනෙහි කරනවා. කරුණේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ විතක්ක සංතාන සූත්‍රයේ විස්තර කළ බොහෝ කරුණු එම සූත්‍රයේ අටුවාවේ සඳහන් ඒවාදයි දැනගැනීමට කැමැති කවුරුන් පහදා දෙන මෙන් ඉල්ලමි. අටුවාවෙත් ඒක ඇති උඟක් වෙලාට මේ සූත්‍රයේම මේ වෙනත් විතර්ක කල්පනා කිරීම එහෙම නැත්නම් මේක ලැජ්ජිත තත්ත්වයටපත් වෙන එක එහෙම නැත්නම් අසත්‍ය අමනිශකාරයක මෙනී නොකර සිටීම එහෙම නැත්නම් විතක්ක සංඨාන සංඛාර කල්පනා කර බැලීම සහ ආයාසින් මිරිකා හැරීම කියන මේ පහ සෑහෙන විස්තරයක් නිදර්ශන සහිතව සූත්‍රයේම සඳහන් වෙනවා මට අතුවයන මොකද්ද තියෙන්නේ කියලා කියන්න මට එච්චර මතක නැහැ. මේක ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා තියෙන්නේ most venerable reverend sir i take this opportunity to pay the gratitude to you sir and the uh, esteemed uh, Tamrivi foundation for providing this golden opportunity to us in today's sermon you mentioned about virya that it is of three kinds. Please be more specific and give us in detail. As I remembered, only two of it is kind, Aradha Virya, uh, Virya. Uh, you said this is, you said that it is good uh, in investment, which will bring you uh, many folds destructive emotions, could you kindly tell us more about it? Uh, as far as the uh, three kinds of energies are concerned, Aradha Virya, Gahita Virya, Paripunna uh, Virya. Aradha Virya is the launching effort, Paggahita video is sustaining effort, Paripurna video is fulfilling effort. So when you are conducting an endurance, all the time, not only in meditation, anything, economic endeavors or any political, Aradhya is the, the embarking or uh, the launching and Paggahita Virya is the, the struggle and Paripurna is the fulfilling. So this is the way the Buddha has explained. So uh, I remember I mentioned all the three aspects while in the sermon too. And uh, uh, destructive emotions, could you kindly tell more about it? Uh, easy way is you can purchase the book Destructive Emotion by uh, this uh, Mind and Life Soci uh, uh, Societies has published. It is done by uh, basic compilation Tourman. By Tourman. So the, it's a very thick volume and a huge amount of information. But at, at least two chapters uh, will give you the real cross section uh, how the transformation of consciousness or uh, the it is uh, explained in scientific terms. Uh, ඊගාවක පර්යංකේ සිටීමේදී ගතේ සිටී ඇතිවෙන පස්සම්බය සමග දැකිය හැකි ශාන්ත වූ විවේකයේ තුලදී ධම්මානුපසනා කිරීමෙන් ප්‍රඥාව වැඩි දියුණු කරගත හැකි නොවේද? උපදේශයක් කාරණක ඉලා සිටීමේ ධම්මානුපස්සනාවක් සිද්ධ වෙනකොට වැඩි ප්‍රඥාවක් තියෙනවා. කරන්න යෑමේදී මම ඉස්සර වෙන නිසා. කරන්න යන හැම වෙලාවකදීම කරන හැම එකකදීම මම ආයනේ වැඩෙනවා. නමුත් සිද්ධ වෙන එකයි අසංස්කාරිකව සිදු වෙන එකයි වඩා හොඳ දානයක් දෙනකොට සසංකාරිකව කරනට වැඩිය අසංස්කාරිකව සිද්ධ වෙන එකයි කියලා මේ ඒක අභිධර්මයේ පවා අටුවාව පවා පිළිගන්නේ නිසා ධම්මානුපස්සනාව වෙනකන් ඔය මේ මොකද්ද කියන්නේ? අලේ තැම්බෙනකන් වැහුම් අර අර කූරු එන එන බලන්න යන්න එපා. ඔක්කොම වහලා තියන තැම්බුණාට පස්සේ කන්න බුණා. අවශ්‍යයි ස්වාමීන් වහන්සේ ආනාපානයේ හුස්ම රැල්ල එක් නාස්පුඩුවකින් එනම් වන් නාස් පමණක් දැනීම සිදුවේ. මේ දිවකලක සිට මෙසේය අවුරුද්දකට වැඩි. <clears throat> මේ ප්‍රශ්නයක්ද නැතොත් නොසලකා හැරිය හැකිද? <clears throat> ඒ කියන්නේ මේ තමන්ට අහන්න තියෙන එක ප්‍රශ්නයයි ආනාපානට හුස්මේ හිත යෙදුවට පස්සේ මේකේ තියෙනවනේ වම්නාස්පුඩු කියලා හැම පාරම එනේන ආස්වාසේ වම්නාස්පුඩුවේ දැනෙනවනම් සතිය තියෙනවා. අපිට මේ වෙන ප්‍රශ්නයක් නෙවෙයි අවශ්‍ය කරන්නේ සත්‍ය පවත්තන එකනේ. ඒ නිසා මේ එනේන වතාවේ වම්නාස්පුඩුවේ දැනෙනවනම් ඒක අනික් අනික් ප්‍රශ්න අමතක කරලා සතිය අඛණ්ඩභාවය මත ශ්‍රද්ධාවෙන් පීඩියෙන් චිත්ත විශ්වාසයෙන් අනේකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දවස් දෙක 30දී කළ සාකච්ඡාවකදී විපරිණාමයේ වෙනස් වීම, එපා වීම, මූසලකම යන தත්වයන් මානසිකවත්, භෞතිකවත් කාලය ගෑවෙමින් ඇති වෙන බව සඳහන් කළා. මේ ස්වභාවිකම සාධාරණ හේතු සහිතව මිනිස්යා තුළ සිදුවන දෙයක් කිව්වා. මායේ පිළිගනිමි ප්‍රශ්නේ විවාහයකදී ස්වාමි පුරුෂයෙක් බිරිඳ අතර තිබූ සම්බන්ධයේ මානසිකව හා කායිකව සුන්දර වූ නම් එවැනි දෙදෙනෙකුට එම මූසලකම මූසල තත්ත්වයට නොවැටීමේ ධර්මානුකූලව නොවැටීමට ධර්මානුකූලව පැහැදිලි කරනවාද ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ for one is for uh, for armed කියලා. ඒ කියන්නේ මේ සාර්ථක විවාදී ජීවිතයකට සත්‍ය පවත්න්නේ කොහොමද කියන එක වගේ මට පේන්නේ. ඉතින් මේ මට මතකයි කියලා තිබුණා මේ ගෝයන්ක භාවනා ක්‍රමයේ ඉස්ලාම අච්චුගහ පොත ලීලා තිබුණේ මේ towards a better living ද මොකද්ද කියලා. හොඳට සංසාරේ ජීවත් වීමට මේ සතිය පාවිච්චි කරන ඉතින් බික්ක බෝධිය තිබුණා මේ භාවනාව තියෙන්නේ පෞල් කන හැටි උගන්වන්න නෙවෙයි. භාවනා තියෙනකින් ගැළවිලා පැත්තකට වෙන එක. ඒ නිසා මේක පලිප්පුවේ දම දමා හොඳ හොඳ කරගෙන බැඳර වාසිච්ච බැඳගත්ත බෙරේ ගහ ගන්නකොට නම් ධර්මානුකූලව හැසිරෙන එක හොඳයි. එතකොට එකයි තියෙන්නේ ඉවසපම් පපුව කියලා පපුව අත ගා ගන්න එක විතරයි. දැන් ඉතින් මොකද කරන්නේ? වෙච්ච දේ. එහෙම නැතුව අද හරියට පාවිච්චි කරනවා මේ ධර්මය මේ ජීවිතයේ ඇති වෙන භෞතික ප්‍රශ්න විසඳීමට ඒක ධර්මයට බැරි එකක් නෙවෙයි. නමුත් ඒක නෙවෙයි ධර්මයේ නිමාව, නිෂ්ඨාව. ධර්මයේ කරගෙන යනකොට අම්බෙන ඉබේ ලැබෙන ලාභයක්. ඒක නිසා බටහිර ලෝකයේ මේ වගේ ප්‍රශ්න හරියට මතු කරනවා. මතු කරලා මේ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන, සාර්ථක බිස්නස් කරන්න, සාර්ථකව දේශනයක් පවත්වන්න කොහොමද මේ පාවිච්චි කරන්න කියලා කියන්න පුළුවන්. ඒක මම දකින්නේ ඒක වෙන්න අරින්න අපි ඉස්සල්ලාම කරන්න තියෙන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට ඇති කරුණු දුකට හේතුව දැන් සලකනවා මිසක්කා මේ සංසාරේ පැවැත්වීමට අවශ්‍ය කරන වලට අපි වක්‍රෝර වක්‍රව හරි උදව් කරන්න ගත්තොත් මේ මේක යටපත් වෙලා අරක මතුවේ. ඒක නිසා සාර්ථක විවාහ ජීවිතයකට පාවිච්චි කිරීමක පිළිබඳව උපදෙස් දෙන්න මම එච්චර කැමති නැහැ. අනිත් එක මම බඳලත් නැති ඉඳ මම සුදුසුෙකුත් නෙවෙයි. නිදසුනක් හැටියට ගතොත් නකුල මාතා හා නකුල පිතා මෙවැනි තත්ත්වයක් ඉපමාගේ දෙදෙනෙක් බව කියව ඇත. හොඳ දෙද අතර තිබී ඇති ගැඹුරු ආදරය හා නැවුම්කම මේ විපරිණාම වෙනස් වීම පාමියන තත්ත්වයන්ට යටත් නොවුනේ මොන කරුණ නිසාද ධර්මයෙන් අපට ඒ පැහැදිලි කළ හැකිද නකුල පිතා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විපස්සනා දිනු කරපු උපාසකයන් අතර පළවෙනි කෙනා ඒ නිසා ඒක විපරිණාම නොවුණා නෙවෙයි ඒ විපරිණාමේ තේරුම් ගන්න ගත කරපු කෙනෙක් නිසා ඒකක්වත් ප්‍රශ්නයක් කරගත්තේ නැහැ ඒ නිසා ඒ දෙන්නම ඒ ගෘහ ජීවිතේ නෙවෙයි පළවෙනි තැන සලකලා තිබුණේ ඒ ලැබිච්ච ගෘහ ජීවිතේ පුළුවන් තරම් භාවනාවට යොදවපු නිසා ඒක නිසා මේ ප්‍රශ්න පුංචි කළ සලකන එකයි කරලා තිබුණේ. එහෙම නැතුව මේ භවනා ජීවිතයේ සාර්ථක ගෘහ විද්‍යාවක් ගෘහ ජීවිතයක් සඳහා කියන තේමාව නෙමෙයි තිබිලා තියෙන්නේ. ගෘහ ජීවිතය ගත කරද්දී සාර්ථක භවනා ජීවිතයක් ගත කරන්න පුළුවන්. එතකොට අර ප්‍රශ්න ගණන් නොගෙන ඉවසා සිටීම තමයි පළවෙනිම දේ. ආනපාන සති භාවනාවේ හුස්ම රැල්ල නාස්කාග්‍රේ කොටස් තුනකට බලන්නේ කෙසේද? සක්මන් භාවනාදී හුස්ම රැල්ල බලන්නේ කෙසේද අනුකම්පාවෙන් පහදා දෙන්න. මගේ පටලවිල්ලක් වෙලා තියෙන්නේ මේ කියන එක දැනට භාවනා කරනදී මට කියනවනම් කමඨාන සුද්ධ කළ දෙන්න පුළුවන්. නමුත් මේකට වෙන විදිහ මේකට උත්තර දෙන්න ගත්තොත් මේ වැරදි ප්‍රශ්නේ සමාදන් වුණා වෙනවා. ඒ නිසා කවුරු හරි කැමති නම් දැනට ආනාපානි කරන්නේ කොහොමද කියලා ඒතන තියෙනවනම් සුද්ධ කරන්න යමක් මට කියත හැකි නැත්නම් මේ තුන් පැත්තට බලනවා කියන කතාව මේ මට මට ප්‍රශ්නේ වැටහෙන්නේ නැහැ කවුරු හරි කැමති නම් ඒකට තමන්ගේ අත්දැකීම එකතු කරන්න එතකොට අපිට උදව් කරන්න පුළුවන් ඉස්සරහට ගන්න පුළුවන් ප්‍රශ්න. කර්තෘ ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ විපස්සනා වඩනවා දැන්ට අවුරුදු දෙක තුනක් තිස්සේ පිටතින් එන තොරතුරු ඇතුළට ගැනීමට මනස අකමැති බවක් පෙනෙනවා විශේෂයෙන්ම අත්‍යවශ්‍ය නොවන කරුණු උදාහරණයක් රටේ තොරතුරු ආදී ඇහෙනකොටම මනස ඒව ඇතුළට එන්න ඉස්සර ප්‍රතික්ෂේප කරනවා රිජෙක්ට් කරනවා. කරුණු කොතරම් වැදගත් වුණත් මනසෙන් ලිස්සලා යන ගතියක් තියෙනවා. සමහර වෙලාවට කාර්ය බහුල ජීවිතයේ සමාජයට ගියාම ඒලියන් කියන්නේ බාහිර කෙනෙක් වගේ දැනෙනවා. ඇයි රටේ ලෝකයේ වෙනත් වෙන දේ දන්නේ නැහැ. ඒ වගේමයි මට අදාළ නැති විශේෂ සම්බන්ධයෙන් ඒ වගේම මට අදාළ විශේෂ සම්බන්ධිනුත් මේ මනස කම්මැලි වීමක් කියලා සමාහට හිතනවා කරුණාකර පහදා දෙන්න. මේක ඇත්තටම මේ උද්‍යෝගය මේ වකරේ ඇති අපි සිංහලෙන් කියන පැනලා දෙන ගතියක් නැහැ. ඒ පස්සට එනකොට හිත බොහොම මේ සීතල ගතියක් එහෙම නැත්නම් කුසීත ගතියක් පෙන්වන්න පටන් ගන්නවා. ඒතියෙදි නිතිපතා භාවනා කරුවේ නැත්නම් නිතිපතා විශේෂම සක්මන් භාවනා කරේ නැත්නම් ඒ කෙනාට මේ මනසේ ඇකිලිච්ච ගතියක් එන්න ඉඩ තියෙනවා. මනසේ ලීන ගතියක්, හැංගිලා යන ගතියක් එන්න ඉඩ තියෙනවා. ඒ ඒ වගේ වෙලාවට මේ ඇතුළත තොරතුරු වැඩි කරගන්න ඕන. දුවර සමීපව ආස්වාස් ප්‍රස්වාසය බලන්න ඕන. වම දකුණ හොඳට බලන්න ඕන. එතකොට අර පිටින් නැති එක ඇතුළත හැරීම මිස පිටිමුත් නැතුවට ඇතුළත් නැතුවට ගියොත් මනස මොකක් හරි ෂට වැඩක් පටන් ගන්නවා. හුඟක් කරාට නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් ද්වේෂ කරනවා. අන්නේම නොවීමට මේ මේක හොඳ දෙයක්. එහෙම වෙනවා. වෙනකොට ඒ අඩුපාඩුව මකන්න අස්පනා පිට සිටින දේවල් පිළිබඳව වැඩි අවධානයක් දෙන්න ඕන. භාවනාවට නිතිපතා යෙදෙනකොට ඒ අඩුව මේ පිටින් එන එක අඩුව ඇතුලෙන් වැඩිවීමෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් නිසන් වනේ ඉන්නවනම් අපිට ඒ රේඩියෝ නැතුණාට, පත්තර නැතුණාට, ටෙලිවිෂන් නැතුණාට ජයට ඉන්නවා. මොකක්වත් එහෙම මේ තාම මයිල් හැලෙන්න පටන් ගත්තවක්වත් මොකක්වත් වෙලා නැහැ. gediya pitin මේ එහෙම තියෙනවා. ඇත්තටම බලනකොට ඕගොල්ලන්ට වැඩි හොඳින් ඉන්නා වගේ පේනවා. ඒක නිසා මේව ඔක්කොම මේ පිටින් දාගත්ත කරදර. ඒ නිසා ඒවා අයින් කරන්න පුළුවන් ධර්මේ නාමයෙන් යම් කිසි ප්‍රමාණයක කුසිතකමක් ආවත් මේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මම අවධානය කරනවා හැකිතාක් සක්මන වගේ හිත උනන්දු කරන දේවල් වලින් තමයි අඩුව සම්පූර්ණ කරන්න ඕනේ. ආනාපානී හුස්ම රැල්ල විවිධත්වයේ දිගරලු සියුම් සීත බලන්න ASCII උදරේ පිම්බීම හැකිලිම ආරම්භ කොට විට ඒ විවිධත්වයේ බැලීම අවශ්‍යද එසේ නම් මේ කරන්නේ කෙසේද? පිම්බීමේදී තද වෙන ගතිය, බුරුල් වෙන ගතිය, ඉස් වෙන ගතිය, පාත් වෙන ගතිය, කම්පන චංචල ගතිය ආස්වාස් ප්‍රස්වාසයට වැඩිය බොහොම විචිත්‍රව පේනවා පිම්බීම හැකිලිම. ඇත්තට මම මේ ආනපනට යොදාගත්තේ මේ පිම්බීම ඇකිලිම සම්බන්ධ තොරතුරු ටිකම මේ අරමුණට ගැලපෙන විදිහට යොදාගත්ත මිස පිම්බීම ඇකිලිමේ තමයි ගොඩක් හරිත වැඩි විචිත්‍රව විසිතුරු විසිතුරු පේන්න පටන් ගන්නවා. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ ගිහි ජීවිතයක් ගත කරන යෝගාවච යෝගාවචරිකයෙකුට ලෝකෝත්තර සම්මා සංකප්පයෙහි නික්කම්ම කොතෙක් දුරට නිවන් පතා පාරමිතාවක් කරගත හැකිද? දෙමාපිය ස්වාමි දූ දරුවන් හැකිතරම් යුතුයකම් ඉටිකොට ඔවුන්ගේම ආශිර්වාද ලබාම මෙම පාරමිතාව සපුරා ගැනීම අනිවාර්යද බුදුන් වහන්සේ මේ ගැන කෙසේ අවවාද දුන්සේක්ද මේ පැහැදිලි කර අපවැනි යෝගාවචරයින්ට සාහනයක් උදා කරනසේක්වා නික්කම්මේට කියන බල විවේකයේ කියලා නැත්නම් මේ කාමයෙන් නික්මීම කාය විවේක චිත්ත විවේක උපදි විවේක මේ කතා කරන්නේ කාය විවේකය ගැන ඒකත් අවශ්‍යයි ඔය කාය විවේකයට වැඩිය ශ්‍රේෂ්ඨයි චිත්ත විවේකය. පුළුවන් තරම් නීවරණයෙන් තොර විනාඩියක් දෙකක් පැයක්මාරක් ඉන්න පුළුවන් නම් එතකොට හම්බෙන නිර්ාමිෂ සුඛය ඔය ඕන දෙයකට වැඩිය හොඳයි. ඊට වඩා උපදි විවේකය කියලා කියන්නේ හිතේ තියෙන ෂටගති මායාවී ගති එහෙම නැත්නම් වංචනික ගති අනුශේ ධර්ම දැන අඳුරගෙන ඒවට ලැජ්ජිත භාවය ඇති කිරීම ඒක පිළිකුල් කිරීම ඒ මතින් හිත උපදි විවේකයක් ලබා ගන්නකොට ඒක සඳහා ගිහි පැවිදිකම නැහැ හැබැයි manussකම අවශ්‍යයි. manussකම තියෙනවා නම් ඒ කිසියම් බාධාවක් නැහැ. හැබැයි ගිහිව කරන එක ලොකු ප්‍රයෝගිකින් කරන්න ඕනේ. නමුත් ප්‍රයෝග සම්පත්තිය තියෙනවා නම් ඒක ඒක ඇත්තට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ කාගේද මේ මේක කියලා තියෙන විදිහට දෙවාපිය ස්වාමි දූ දරුවන්ගේ හැකිතරම් යුතුයකම් ඊටකොට ඔවුන්ගේම ආශිර්වාද ලබාම මෙම පාරමිතා සපුරා ගැනීම අනිවාර්යද කියලා හිතලා නිකමට හරි සිද්ධාර්ථ කුමාරයා ගීගේ නික්පෙන්දි ඉස්සලා රාහුල කුමාරයා කිස් කරන්න ගියා නම් මොකද වෙන්නේ? ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. කද්දාකවත් අම්මෙන කකුල තියලා ගත්තලු එලිපත්තෙන් ඇතුළට ඒ ආශිර්වාද ලබා ගත්තොත් තව බබෙක් හම්බෙන්න ඉඩ තියෙනවා. ඉන් එහාට වෙන මොකුත් වෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ දානශාලාදී කැම බෙදා ගැනීමේදී ශීලම ව්‍යංජන බෙදාගත යුතුද? කැමැතිදී පමණක් බෙදා ගැනීම වැරදි නේද? කරුණාකර මේ පැහැදිලි කර දෙන්න. මන්දර මම නම් ඛණ්ඩ ඕනේ ටික විතරයි ගන්න. බෙදෙන කොච්චර යාතු විදුවත් මොකද මේ සමහර දායකෝ ව්‍යංජන 32 බත් බෙදනවා. ඉතින් ඒව වෙනකොට ඩැකෝ එකක් ඕනේ බත් බලන්න. ඔක්කොම අයින් කරලා හාරලා ගන්න. ඉතින් එතෙන්ට යනකොට අමාරුයි කන්නේ. ඊට වැඩි හොඳයි ව්‍යංජන එකක් දෙයක් අරගත්තට පස්සේ පුළුවන් ඒක නිසා ඒක මේ ඒකේ විනයක් හරි ධර්මයක් හරි මොකුත් නැහැ කවුරු කොහොම බෙදුවත් පිළිගැනීමේ සීමාව තියෙන්නේ බාර ගන්න කෙනාට ඒ නිසා ප්‍රයෝජනෙ සලකලා කරන්න තමන්ට කැමැට ප්‍රයෝජනෙ ගන්න පුළුවන් හැටි බෙදා ගන්න මිසක් ඔක්කොම බෙදාගත යුතුයි කියලා නීතියකුත් නැහැ නොයුතුයි කියලා නීතියකුත් නැහැ ඒක ටික කාලයක් පින්නපාත යනකොට තේරෙනවා මට හැම විටම හිචිලි රාශියක් ඇත ප්‍රපංචද එකම දේ නැවත නැවත සිටීමෙන් පොඩි දේ ලොකු වී පටිගත පටිග ඇති වෙනවා ලේසියෙන් පොඩි දේටත් සැලෙනවා it causes a lot of negative energy මේ අඩුපාඩු හොඳට තේරෙනවා නමුත් ඒ වැටුණාට කොපමණ උත්සාහ ගත්තත් නැවත නැවත ඉස්මතු වෙනවා i really want to learn to let go ඉතින් මේකෙදී මේ අර කලින් අහපු ප්‍රශ්න බොහොම සමානයි හිතවිලි ගොඩාක් රාශියක් මතුවෙන එක මේ හිත සුව වෙන බවට ලකුණක්. හැබැයි එතකොට මූල කර්මස්ථාන සම්බන්ධය තියෙනවනම් සුවයක් සිද්ධ වෙනවා. මේක දිගේ කතාගත කොට ගිහිලා මූල කර්මස්ථානේ මගාරව ගත්තොත් හිත පිට යamak වෙනවා. ඒ නිසා හිතවිලි තියෙද්දි ඒකේ ගොත් ගෙටි යන කතා ගතන වෙනුවට නිතර හිතවිලි එන එකට උනන්දු වෙන්න පුළුවන් මේ ඒ හිතවිලි තියෙද්දි මට මූල කර්මස්ථානේ අල්ලන්න පුළුවන්. අඩු ගානේ ඉඳගෙන ඉන්න බව මේ නාම ධර්මයක් වෙන මූල මේ හිතවිලි එද්දී රූප කර්මස්ථානේ මේ කයට හිත දාගෙන ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් මොනවාරි හොඳ දෙයක් මොනවාරි ශෝබන දෙයක් දැමීමෙන් තමයි ඒකට හිත යෙදීමෙන් තමයි ප්‍රයෝගයෙන් අර නුරුස්නා නපුරු දේ අයින් කරන්න පුළුවන්. ඒ නිසා ඒ වෙලාවට හැකිතාක් මූල කර්මස්ථානයේ වාංගුව පිනිස නැත්තම් කය වාංගුවට පාවිච්චි කිරීම තමයි මේකට කරන්න තියෙන්නේ. මේක මේ හිතවිලි අයින් කරන්නට මේක නාස්තික දෙයක්, නෙගටිව් එකක් කියලා පටන් අරගත්තොත් හිතවිලි තව තව වැඩි වෙනවා. ඒ වෙනුවට මධ්‍යස්ථ අරමුණකට හිත යොදන එකයි මූල කර්මස්ථානයේ තියෙන ලාභය එකයි. ඒ නිසා මූල කර්මස්ථානයේ ළඟ ළඟ මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කළ වරින් වර අර හිතවිලි වල කතාව කඩන්න කියනවා. කඩලා මූල කර්මස්ථානය හඳුල්ලා දෙන්න කියනවා. අර්ථර ස්වාමීන් වහන්සේ මෛත්‍රී වැඩිම හා සම්බන්ධවයි පෙර දිනක ධර්ම සාකච්ඡාවේදී මෛත්‍රී වැඩිමට හා ඒ පතුරුවලීමට සාර්ථක වන්නේ තමා සුවසේෂිත මෛත්‍රී වැඩිම කළ විටයි කියවිනේ. තුන්වන දින ධර්ම සාසාදී විතක්ක සංකාන සූත්‍රයේ දක්වන පළමු ක්‍රමය පළමු ක්‍රම උපාය පැහැදිලි කිරීමේදී ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධ මෛත්‍රී වැඩිම ගැන සාකච්ඡා විය. මේදී ව්‍යාපාදයේ නැගී එන විට මෛත්‍රී වැඩිම හා පළමු සඳහන් තමාගේ සුවසේෂිතන විට මෛත්‍රී වැඩිම අතර වෙනස වෙනස් තත්ත්වයන් බැවින් මෙම නොපැහැදිලිතාවේ පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ තුන්වෙනියට ලියලා තියෙන ව්‍යාපාදේ නැගී එන විට මෛත්‍රී වැඩිම කවදාකවත් කවුරක්වත් කියලා දීලා නැහැ. ව්‍යාපාදේ නෝ කොහොමඩක්වත් මෛත්‍රී වඩන්න බෑ. ඒක කඩින් වඩලා තිබුණ එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාදේ එනකන් ඉන්න එපා මෛත්‍රී වඩන්න. ව්‍යාපාදේ නිතර එන එකක්. ඒ නිසා ඊට පළමුව Taman සුවසේ සිටන විට මෛත්‍රී වඩලා පුරුදු කරලා තියෙනවා. එතකොට තමයි ව්‍යාපාදේ එනකොට ඒක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ව්‍යාපාදේ ආවට පස්සේ මෛත්‍රී වඩන්න අවස්ථාවක් දෙන්නේ ඒක නිසා මේ මෛත්‍රිය හරියට මේ පරණ බර කරත්තවල එඬරු තෙල් ටිකක් කරන් යනවා මේ එල්ලගෙන. අර රෝදේ චර්චත ගන්නකොට පොඩ්ඩක් දාන්න. ඒ වගේ තමයි මෛත්‍රියත් පොඩ්ඩක් එඬරු තෙල් කුප්පයක් තියාගෙන යන්න ඕන නිතරම. කොයි වෙලාවෙ චර්චත ගායි දන්නේ. ඒ චර්චත ගන්න කැපෙනවා රත් වෙනවා සද්දයක් වෙනවා. ඒකට එඬරු තෙල් ටිකක් දාන එකයි කරන්නේ. ඒ නිසා වඩා ගන්න ලද මෛත්‍රිය හැම වෙලාවෙම තියෙනවා. පොද ද්වේෂය කියන එක අපිට ඕන වෙලාවක එන්න පුළුවන්. ඒ නිසා ද්වේෂය ආවට පස්සේ මෛත්‍රිය වඩන්න බෑ කියන එක දුවට මතක තියාගන්න. ඒ නිසා මේ පහසුවක ඉන්න වෙලාවක පොදු කාරණාවක් විදිහට සුවසේ සිටින විට හොඳට පట్టල වඩලා හරිබරි ගහිලා මම දැන් මෙතන සුවසේ ඉන්නවා කියලා කියන එකත් දුරදිගට නොගියට මෛත්‍රියක් වදා. ඒකෙන්ම කියන්න බලන්න පරියන්කේ සාර්ථකද නැද්ද කියලා. කර්තෘ ස්වාමීන් වහන්සේ පම්පිම්බීම හැකිලිම කරන අතර ඉක්මනින් සංසිඳේ. ඉන්පසු පහසුවෙන් පැයක් දෙකක් පමණනේ සිටිවි ඊට අඩුව නිශ්චල සිටියක. මේ සතියේ දියුණුවක්ද සමාධි වී නැති බවක් හැඟේ. වේදනා ඇඟසල වීම දැනේ. කරුණාකර සමාධිය හා සතිය මේ අයුරින් අහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙතන සතිය තියෙන බව ඉතින් හොඳට විස්තර වෙනවා. නමුත් අරමුණු මාරු වෙද්දිත් ඒ සතිය පවත්වන්න පුළුවන් වෙනකොට එන සමාධියට කියන්නේ ක්ෂණික සමාධිය කියලා. එකම අරමුණකට පවත්වන සමාධිය තමයි සමත සමාධිය කියන්නේ. ඒ නිසා මේ සමාධිය තියෙන බවට තහවුරු වෙන්න Tamante එකේ ආනිසංස ලැබෙන්න මේක විශ්වාස කරගෙන යන්න ඕනේ. එතකොට අරමුණු මාරුවේදී මාරු වෙන අරමුණ මත සතිය තියෙනවා සමාධියක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක හරියට කියනවා නම් වාඩි වෙලා ඉනකොට අපි නාසිකාග්‍රේ හිත තියාන ආස්වාද ප්‍රසවාසි බැලුවට සක්මන් කරනකොට එක වෙලාවක වමේ බලනවා එකලට දකුණේ බලනවා. ආයේ වමේ බලනවා ආයේ දකුණේ බලනවා. බලන තැන මාරු වුණාට සතිය කැඩෙන්නේ නැහැ. එහෙනම් සත්‍ය සමාධියක් ගන්න පුළුවන්. අන්න වගේ එදිනදා වැඩ කරනකොට විවිධාකාර වැඩ කරාට ඒ jigger හරහා සතිය තියෙනවා නම් වරක අතේ, වරක පයේ, වරක ඇහි, වරක කනේ, වරක නාසයේ සතිය පිහිටනවා. නමුත් සමාධියක් වැඩෙනවා. ඒ සමාධිය කියන්නේ ක්ෂණ මාත්‍ර සමාධිය නැත්නම් කණික සමාධිය. අවුරුනි ස්වාමීන් වහන්සේ භාවනා දියුණු කර ගැනීමේ පහසුව සඳහා අභිධර්ම පිළිබඳ දැනීමක් අවශ්‍ය බව සමහර කියති. චිත්තචෛසික පිළිබඳ අවබෝධයක් තිබිය යුතු බව ඔවුන්ගේ අදහසයි. මේ පිළිබඳ කරුණු පහදා දෙනමින් ගෞරවණීය ඉල්ලා සිටිමි. සුත්තමේ ඥානයක් අවශ්‍යයි. ඉතින් ඒ සුත්තමේ ඥානට අභිධර්මයේ කිව්වත් එහෙම නැත්නම් වෙන එකක් කිව්වත් ඒක එක්කනාගේ රුචිකත්ව අනුව තියෙන්නේ. සුත්තමේ ඥානේ ඥානේ තුنين එකක් ආරම්භක ඥානයක් අවශ්‍යයි. නමුත් ඒ භාවනා කරපු කෙනෙක් තෝරලා දෙන කොටසත් භාවනා නොකරපු කෙනෙක් අවශ්‍යයි කියලා තෝරා දෙන කොටසත් අතර වෙනසක් තියෙන නිසායි භාවනා කරන කෙනෙක් අහන්න ඕනේ භාවනාවට ගැළපෙන දේවල්. අදාළ ප්‍රායෝගික කොටස් එහෙම නැත්නම් තොගේට ඉගෙන ගත්තට ඒ භවනා නොකරපු කෙනෙක් නම් ඒක හොඳට හිතියද නරකට හිතියද කියන්න බෑ. බුදුම ස්වාමීන් වහන්සේ කියනවා කොච්චර ඉගෙන ගත්තත් නරකටම හිටින්නේ හරියට පාවිච්චි කරන්න ගන්න. ඒක මාන්නයට පාවිච්චි කරොත් මමයිනේ වැඩි කරන්න පාවිච්චි කරොත් ඒ ඉගෙන ගත්ත දේවල්ට ලෝභ කරොත් එහෙනම් අමාරු වෙනවා. ප්‍රයෝජනෙ සඳහා පාවිච්චි කරනවා නම් ඉගෙන ගත්ත දේ අහක යන්නේ. කරු ස්වාමීන් වහන්සේ ආනාපානයේ සංසිඳී ශූන්‍ය ස්ථාන පැමිණීමෙන් පසු මායාකාර විඥාණයද ශරීරේ රූපණ සලෝන ගති ඇති කරන්නේ. කියා කවුරෙන් පහදා දෙනෙමින් ඉල්ලමි. අතර විඥාණයට වේදනාවත් උදව් කරනවා විඳීම් ලබා දෙන්න. සංඥා උදව් කරනවා පරණ මතක ගෙනල්ලා හැඳිනීම ඇතිකරන සංස්කාර උදව් කරනවා එක එක සම්බන්ධතා දේවල් කරන්න මේක ආලවට්ටම් කරන්න ඉතින් ඒ තුනම වේදනා සංඥා සංඛාර කියන තුනම විඥානයේ දරුවෝ ඉතින් විඥානයත් වග වෙනවා මොකද විඥානේ තනිකර නෙමෙයි කරන්නේ චිත්ත තනිකර නෙමෙයි කරන්නේ චෛතසිකයන්ගේ උදව් ඇතුව හැබැයි මේ චිත්ත චෛතසික ධර්ම වලින් එහා වෙන කවුරක්වත් නැහැ තමන්ගෙම චිත්ත චෛතසික වලින් තමයි ඒක සිද්ධ වෙන්නේ මම පිම්බි මැකිරීම කරන අතර අරමුණ නැති වී පය දෙකක් පමණ සිටිය හැක. කිචුලි ඊතා ස්වල්පයක් ඇති වේ. මෙසේ නිමිත්තක් නොමැතිව සිටීම අනිමිත්තානුපසනාවට යොමු වීමට පුළුවන් වේද? ඒ කරුණාකර විචාර කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අතර මෙහෙම කර කර ඉන්නකොට තමන්ට මේ මේ ශක්තියක් අදිෂ්ඨානයක් ඇති වෙනවා මේ එල්ලිලා ඉන්න දෙයක් අත්‍යවශ්‍යම නැහැ. ඒ දේට මූල ධර්මානුකූලව කියනවා අනිමිත්තානුපස්සනාව කියලා. නමුත් මෙතන ඇත්තරම නිමිත්තක් නැතිවීමවත් නෙවෙයි නිමිත්ත තියෙනවා එහෙම නැත්නම් නිමිත්ත හඳුනා ගන්න මට්ටමක නැහැ. නිමිත්ත හැංගිලා තියෙනවා. ඉතින් එහෙම ඉන්නකොට ආයශරය මතුවෙන්නත් පුළුවන් යට යන්නත් පුළුවන්. අවශ්‍ය කරන්නේ විශ්වාසය ඇති කරගන්න ඕනේ. අපිට ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැතිව විඥානයේ වෙනම සමතුලිතතාවයක් තියෙනවා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව නිමිත්ත කෙලිලා ඉන්න විඥානය තමයි පෘථග්ජනයාගේ මේ අසතියෙන් ගත කරනකොට තියෙන්නේ. මෙතෙන් යනකොට පේනවා ඉන්ද්‍රියන සම්බන්ධත් නැහැ, අරමුණු සම්බන්ධත් නැහැ. නිමිත්තක් තියෙනවා. මේ විඥානයක් පවතිනවා. සතියක් පවතිනවා. ඒ අනිමිත්තානුපස්සනාව කියලා කරන්නේ ඒකට අනුග්‍රහ කරන එක තමයි. ඒක වැරද්දක් නෙමෙයි මේ ක්‍රමේ හරි කියලා. අනුග්‍රහ කරන එක තමයි අනිමිත්තානුපස්සනාවේ කරන වචනේ නොකියුවත් ඒක තමයි සිද්ධ වෙන්නේ. කර්ණේ ස්වාමීන් වහන්සේ පිම්බි මැකිලිම කරන අතර ඊතා ඉක්මනින් ඒ සංසිඳේ මුලදී ප්‍රීතියක් ඇති වේ භාවනාවේ සුළු දියුණුවක් ඇති වූ ලෙස දැඟුණි නමුත් දැන් පස්සයි වතාවට පසු පාළුවක් දැනේ හිතවිලිතා ස්වරූපයක් ආවත් ඉස්සරහට පස්සට ඉබේම නැවේ කකුල් පොළවේ සෙලවේ චේතනාවක් නොමැත පාළුව සහ එපා වීම වළක්වා ගන්න කෙසේදයි එහි රැඳී සිටීමෙන් මෙය නැති කර හැකිදයි කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලමි. මේ බොහොම ප්‍රායෝගිකයි බොහොම බොහොම ස්වභාවිකයි. ඉතින් ඒක නිසා මේ මෙන්න මේ වගේ වුණාට පස්සේ මෙතෙන්දි මට පාළුව එනවා. මෙතෙන්දි එපා වීම එනවා කියලා ලැහැත් වෙලා ගියොත් ඒ එන පාළුව ද්වේෂයෙන් තොරව ප්‍රඥාවෙන් දකින්න පුළුවන්. ඒ එන එපා වීම ලැහැත් වෙලා ගිය නැත්තම් ද්වේෂය ඇති කරනවා. අර වෙලාවට ද්වේෂ පදනම නැතුව ප්‍රඥා පදනමට ගියාම ඒ නිබ්බිදාව නිබ්බිදා ඥානයක් බවට පත් වෙනවා. ඉතින් ඒකට ලෑස්තිලා යන්නත් ඕනේ. මේක ද්වේෂයට යට වෙන්න දෙන්නත් එපා. එතකොට මේ මේ සිද්ධිය මේ බාධකයක් වශයෙන් එන එක සාධකයක් කරගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ තතතාවයේ පැහැදිලි කර දෙන්න ගෞරවණීය ඉල්ලමි. තතතාවයේ යමක් විස්තර කළ හැකි නම් ඒ තතතාවේ නෙවෙයි කියලා කියනවා. කියන්නේ තත්තාවේ විස්තර කරන්න බෑ. ඒක නිසා මේ මොනවද මේ අපි දහම් පාසල් ගිය දවසේ ඒ හපු වෙලාවක මම හිතන අපි දෙකේ පන්ති හිටිය කියලා දහම් පාසලේ. ඒ දවස්වල ඉස්කෝලේ දෙකේ පන්ති නෙමෙයි දහම් පාසල් දෙකේ පන්ති කියන්නේ. ඉතින් එතන උගන්වපු කෙනාගෙන් කවුදෝ ඉන්න කෙනෙක් මේ නිවන කොහොමද කියලා ඇහුවා. ඉතින් ඒ සර් කිව්වා මේ ඒ දවස්වල ලංකාවේ ඇපල් තිබුණේ නැහැ. ඊට පස්සේ කිව්වා මම ඇපල් කාලා තියෙනවා දැන් ඔයාලට මම ඇපල් රස කියන්න ඕනේ. දැන් මම කොහොමද කියන්නේ? මේක අඹ නෙවෙයි කිය හැකි, කෙසෙකිටි නෙවෙයි කිය හැකි, මේ මේ අන්නාසි නෙවෙයි කිය හැකි, රඹුටන් නෙවෙයි කිය හැකි. කොච්චර જાති කිව්වත් ඔයාලට ඇපල් රස තේරෙයිද කියලා අහුව. ලෝකේ තියෙන පළතුරු රස නෙවෙයි. හොඳම දේ තමයි දිවදි කරන්න කියලා ඇපල් කැල්ල තිබ්බනම් හරි. ඒක නිසා සතතාවයේ වේරුණ වටහාගත්ත දවසට පහුවෙන්න දෙරේ හා හා මේකනේ නම් තතතාවය. පොතක තියෙන තාක්කල් ඒක තතතාවේ නෙවෙයි කියලා හිතාගත්තාම අන්න ඒක හොඳ තතතාවයක්. පරියංගේ සිටුමිට ශබ්දයක් හෝ වේදනාවක් ආපිට ඒවා මෙනෙහි නොකර ආනාපානට හෝ පිම්බිමැකට මුහුණ දාම සිටිය යුතුයි කියලාම හිතනවා. එසේනම් මොන අවස්ථාවේද ශබ්දයක් ආයෙත් අටිගයක් ආවනම් ඒ මුලමෙන් දාක බලායේ නැති වියන්නති බලා සිටින්නේ. ඉන්පසු නැවත ආනාපානට ගොස් හුස්ම බලා සිටින්න පුළුවන් නේද? මේ දෙකම කරන්නේ. උස්ම ශබ්ද ගණන් නොක වේදනා ගණන් නොකර ශබ්ද ගණන් නොකර ආනාපානයෙන් පවතිනවා ශබ්ද වේදනා ගණ නොගිනිය හැකි මට්ටමේ දණියෙන් පල්ලයට තියෙනවා යම් වෙලාවක බරපතල වෙලාව නම් ඒ මතුවීම නිසා මතුවෙන පටිගය අම්නොමනාප ගතිය මුලමදාක බලනවා මේ දෙකම භාවනාවේදී තමන්ගේ ක්‍රමවේදයේ දියුණු කරන්න උපක්‍රම දෙකක් දෙකම පාවිච්චි කරන්න ඕනේ යෝගාවචරය කර්තෘ ස්වාමීන් වහන්සේ මට ආශ්වාස ප්‍රශ්වාස සංසිද්ධි පැයක් පමණ සිටිය හැක. වහන්සේ කීපර්ති වශී කරගන්නේ කෙසේද? එසේම භාවනාවට වාඩි වූ පළමුව මම පැයක් දෙකක් භාවනා කරන්නේ අදිෂ්ඨාන කිරීම සුදුසුද? නිවැරදි ක්‍රමේ පහදා දෙමින් කවුරුන් ඉල්ලා සිටිමි. මේක නැවත නැවත බෙන්ද අරින්න මේ වගේ භාවනා වැඩමුළුක තියෙන ලාභෙච්චරයි සාමාන්‍ය උපදේශයක් වශයෙන් දෙනවා නම් කියනවා දැන් මේ කරගෙන යන ක්‍රමයට වෙනස්ව ආහාර වෙනස් කරන්න එපා, නිින්ද වෙනස් කරන්න එපා, නෑම වෙනස් කරන්න එපා. හිත ලෙඩ කරගන්න එපා, කය ලෙඩ කරගන්න එපා. ඕම භාවනා කරන්න. කරගෙන කරගෙන යනකොට නැවත නැවත එතෙන් යනකොට ඒකට තමයි වශී කරගන්නවා කියලා කියන්නේ. අදිෂ්ඨාන කරන එක මාර ඉස්සල උපක්‍රම වගේ කෙරුවට කමක් නැහැ. නමුත් අදිෂ්ඨානිකුත් නැතුව කරනවා නම් තමයි ඒක ගොඩක් මේ තමන්ගේ අත්‍යතට ගන්න පුළුවන්. නමුත් අදිෂ්ඨාන කෙරුවට ඒක ඇති දෝෂෙකුත් නැහැ. අර ස්වාමීන් වහන්සේ සති ඉන්ද්‍රිය සහ සති බලය කියන්නේ මොකක්ද කියන්නේ නැවත කියා දෙන්න. මගේ චර්චය වැඩි සතිය නැති කෙනෙක් කිය කොපමණ භාවනා කරා සතිය වැඩි මිතා දුෂ්කරේ සමාධිය ලැබෙන්නේම නැත. මෑතකදී මට වැටුණා භාවනාවේ සමාධිය ලැබෙන්නේ නැත්තේ සමාධිය ඇති දැඩි ආශාව නිසා කියලා. මම මේ අතහැර කිසිම බලාපොරොත්තුවක් නැතුව සතියෙම වඩන්න පටන් ගත්තා. මේන් පස්මත් භාවනාවේ පොඩි බොහෝ දුරට ප්‍රතිඵල ලැබුණා. නමුත් සාර්ථක භාවනාවක් වීමට සමාධියක් අත්‍යවශ්‍යම නේද? සමහර අයට භාවනාව ආරම්භයේම පහසුවෙන් සතිය සමාධිය ලැබෙන අතර ලැබෙන්නේ පෙර ආත්මලිංග පුරුද්දක් නිසා කියා මම අසයත මෙය වීමට හැකිද? කොමාරියර සතියින්ද සති බලය කියන එක මම කියනවා මේ දේශනාව නැවත අහුම්කම් දෙන්න. එතකොට ඒක Tamanට දැනගන්න පුළුවන් දේශනා මාලාවේදී ඉස්සරහදී සමහරට විතක ඒකමත් වෙන්න අපි සාකච්ඡා කරන්න ඉඳී තියෙනවා. නමුත් මැද කැලේ තියෙනවා කිසිම බලාපොරොත්තුවක් නැතුව සතියෙන් වඩන්න පටන් ගත්තා. මේන් පසු මට භාවනාවේ බොහෝ දුරට ප්‍රතිඵල ලැබුණා. ඉතින් මේක මේ මේ මොනවද කියන්නේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න එපා. ඔක කරන්න ටිකක්. කරනකොට ওই බෑහිපු සතිය ඇති වුණා නම් සතිය නිසා එන සමාධිය නොබෝ කලකින් ලැබෙයි. සාර්ථක භාවනාවක් කියමුද සමාධියක් අත්‍යවශ්‍යම නේද? ඔව් කියන්න වෙනවා. නමුත් සතියෙන් තොරව සමාධිය ගන්න බෑ. ඒ නිසා අපි එකක් කරලා ඊට පස්සේ අනිත් එකට යනවා. දෙකම ලැබෙනවා හොඳයි. ඒ නිසා මේ ඇති වෙලා තියෙන ප්‍රයත්නය ඇති කරගෙන තියෙන ප්‍රයත්නය බොහොම ප්‍රශංසනීයයි. ඔහොම ඉවසිල්ල කරගෙන යන්න. එතකොට ඊටු ටික හැදෙනවා. මේ පෙර පුරුද්දක් නිසා හෝ නෙවෙයි නම් අපිට මේ ආත්මෙල පෙළ තියෙන පුරුද්ද ඇති කරගන්න. ඒක නිසා අපි මේකෙන් ප්‍රයෝජන ගන්න එකයි කරන්න තියෙන්නේ. මේ වගේ දේවල් වෙන කට්ටිය ගැන අපි මේ වගේ භාවනා බඳ පුළුවන් ගොඩක් ආඩම්බර වෙනවා. කිසියම් පූනික සුසුකමක් නැහැ. නමුත් ඇවිල්ලා කොහින් හරි යන්තම් සතිය ආරම්භ කරන්න පටන් ගන්නවා. ඒක ජීවිතයේ හැබෑ වෙනසක් ඇති කරනවා බොහොම දිරි ගන්නවන සුළුයි. ඉක්මන් කරන්න යන්න ඉස්සරක් එපා. හිමීට යන්න අරින එකයි තියෙන්නේ. මේ ලැබිච්ච එකත් ලොකු දෙයක් කියලා. හොඳයි අපිට ලිඛිත ප්‍රශ්න ඉච්චරයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. වෙන මොනවාරි සභාවට නගන්න තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් ධර්මදේශනාවේදී විස්තර කරපු අසංස්කාරික වචී සංකාර වචන වලින් කියන එකක් නෙවෙයිනේ. එතකොට ඒක කොහොමද අපි ඒක අසංස්කාරික කියලා පැහැදිලි කරගන්නේ? මම හිතලා අදිෂ්ඨාන කරලා නෙවෙයි ඉබේ සිදුවෙන එක අසංස්කාරිකයි. හිතලා චේතනා කරලා කරන එක සසංකාරිකයි. වචී වේවා ක්‍රියාවක කායික වේවා හිතවිලි වේවා. හුස්ම ගන්නවද ගන්නවද කියලා එකක් තියෙනවනේ. බලනවද පේනවද කියලා. අහනවද ඇහෙනවද කියලා. අල්ලනවද අහුවෙනවද කියලා. මේ පැසිව් and active voice කියලා එකක් තියෙනවා. සකර්මක අකර්මක කියලා. ඒකයි මේ කියන්නේ. එතකොට මනෝ සංඛාර කියන්නේ ඒකමද? මේක මේක තේරුම් ගත්තා නම් මම කියන්නේ මනෝ සංස්කාර. මේක තේරුණාද? මේ කියාපු එක තේරුණාද? ටිකක් පැහැදිලි මදි නෑ. ඒ නයි තව මොනවද? තව අවුල් අවුල් කරන්න ඉස්සරහට ගියා. හිතලා කරනවද, කෙරෙනවද කියන එක හිතලා කරනවද, කෙරෙනවද? එච්චරයි. බලනවද, පේනවද? අහනවද, ඇහෙනවද? ඒතර හිතලා කරනවද කියන එක හිතනවා කියන එක මනෝ සංකාරයට එනවද ඒක නෑනේ. මනෝ සංකාර ගා ගන්න එපා. හිතලා කතා කරනවද නැත්නම් හිත ඉබේ කතා කරනවද? එහෙමයි. ඒකට කියනවා සසංකාරික වචනේ සහ අසංස්කාරික වචන කියලා. ඒ ඒ සපසන්. ස්වාමීන් වහන්සේ අර කෙලෙස් මතුවෙනකොට චේතනාවක් විරහිත මතුවෙන කෙලෙස් එන්නේ සිතිවිලි තුලින්ද භාවනා කරනකොට අර අපි කිව්වේ බොහෝ විට ඒක ඇති වෙන්නේ මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. මනස පූර්වංගම කර කර මනස ශ්‍රේෂ්ඨ කරන මනෝමය සිද්ධි විලක් කියන්නේ. නමුත් ඒක ඇඟට දැනෙන මට්ටමට සිද්ධ වෙනවා. ඇහැට පේන මට්ටමට සිද්ධ වෙනවා. කනට ඇහෙන මට්ටමට සිද්ධ වෙනවා. එතකොට හිතෙන්නේ නෑ නෑ මනස නෙවෙයි මේක ඇත්තමයි. ඇඟත් හෙල්ලෙනවා. නමුත් ඔක්කොම කරන්නේ මනස පූර්වංගම වෙලා. එතකොට ඒක අල්ල ගන්න පුළුවන් එකම විදිය සතිය. ඒ එහෙම වෙනකොට පැහැදිලිම ඔතෙන් යනකොට සතිය කොහොමඩක්වත් ඇති වෙලා ඒ සතිය තීව්‍ර කිරීම විතරයි අපිට අවශ්‍ය වෙන්නේ සතිය ඇති කරන්න නැතුව ඔතෙන් යන්න බෑ ඔතන ලෑස්තිලා යන එකයි තියෙන්නේ මේක මෙහෙම වෙනවා ඒක මේ බෙහෙත හොඳ නිසා මේ විෂ අදිනෝ දැන් විෂ ඇදෙන වෙලාව ඉතින් ඒකට නිසිනින්දේ ඇති වෙන්න විෂ අල්ලලා ඇදලා ඇදලා යන්න දෙන එකයි කරන්න ඕනේ මේ වෙනකොට සතිය වඩන වෙලාව නෙවෙයි. සතියෙන් උත්කෘෂ්ඨ ඵලනේ ලා ගන්න වෙලාව. ස්වාමීන් වහන්සේ මේ අසංස්කාරික වචී සංඛාරයි විතක්ක ਵਿਚාරයි එකද? ඒක තමයි තමයි තමයි හිතලද කතා කරන්නේ හිතලා නම් විතක්ක ਵਿਚාර මෙනෙහි කිරීම කියලා කියනවා. හිත එනවනම් එතකොට හිතලා මෙනෙහි කරන එක සසංකාරිකයි. මනෝවිඤ්ඤාණය වචී මේක හිතෙන දෙයක් නම් අසංකාරික. මේ දැන් අසංස්කාරික වචී සංකාර මේ ස්වාමීන් වහන්සේ දැන් කිව්වා මේ මෙනෙහි කරන්න කියලා මෙනෙහි කරලා මේ අතහරින්න කියලා එතකොට මේ ඒවා ගොජ දම දම එනවා නම් එන්න අරින්නත් කියලා කලින් කිව්වා. එතකොට දැන් කොහොමද අපි විසඳගන්නේ? කවදාකවත් ඒවා මෙනෙහි කරන්න කිව්වේ නෑ. මං කිව්වේ එහෙම චේතනාවක් නැතුව එනවනම් බලාගෙන ඉන්න. මේ තමයි මම. ඒකට ඒ ගොඩ ඒක එළියට යන්න අරින්න. චේතන මෙනෙහි කරලා හෝ කලබල වෙන්න ඕනේ. මේක මම හිතලා ගත්තා නන්නේ. කර්ම රැස් වෙනවන්නේ. චේතනාව උනා මේක චේතනාවලින් නෙවෙන බව හොඳට දැනගෙන මේ භාවනාවේ ගුණයක් වශයෙන් දැන් මේ කුණවල සුද්ධ වෙන්න යනවා. එහෙ යන්න දෙන එකයි කියන්නේ. මේ දැන් එතකොට මේ මේ අපිට එහෙම මේ සිතවිල්ලක් ආවොත් මේ ඒක තුච්චයි දුක්ඛිතයි කියන එක අපි හිතෙන් හිතනවද එහෙම වචනෙන් කියන්න ඕනේද ඊට කලින් ඒක පුරුදු කරලා තියෙනවා තමයි ඒක පුරුදු කරලා කියලා කියන්නේ අත්දැකලා තියෙන්නේ මේ වගේ භාවනාවක පිරිසිදුකම ඉඳ තියේදී මේ අපේ හිතේ තියෙන ජාම ගති නිසා පුරුදු නිසා කොච්චර දෝ ඕජාව ගලනවා. ඒ ගැලීම මේ ලැජ්ජා වෙන්න වටින දෙයක්. මේක ඇත්තටම දුකක්. මේක පිළිකුල් කටයුතු. කියනවා නෙවෙයි ඒ විදිහට මනස හදා ඒක තමයි සම්මා සංකප්පයට යනකොට මනසේ මේ හිතුම් පැතුම් එහෙම තමයි හැදිලා තියෙන්නේ. ඒක මුලින් මුලින් නම් යොදලා කරන්න වෙනවා. පහු වෙනකොට ඒක එනකොටම තේරෙනවා. මේ කවුරු හරි අපි හිතමු මේ ණයක් ඉල්ලන්න යනවා තමන් ගාවට. ඉතින් එතකොට නැද්දකින් කියලා හිතෙනවනේ කොහොමදක්? ඉතින් ඒ වෙලාවේ විනියයි මොනට කියන්න ඕනේ නැද්දකින් කියලා. ඉතින් කියනවා හරි සවුත්තු මේ එනකොටම දැනගත්තාම කියනවා අපෙත් පහලේ තිබෙනවා. හරි අමාරුවෙන් ඉන්නේ මේ දවස්වල පුතත් ලියුමක් වෙලා තිබුණා. ඒ කට්ටියටත් කරදර කියලා මොකද ආවේ ඈ? එතකොට ඉතින් දන්නවා මේ මනුස්සයා දන්නවා. ඉතින් ඒවවා ඉතින් සාමාන්‍යයෙන් උපක්‍රම ගමරාවේ ගෙදෙට්ට ගියාලු මිනිස්සෙක් මේ <clears throat> පාරායින තිබුණ පැදුරු කැල්ලක් අඳගෙන රෙද්දක් ඉල්ලගෙන ගමරාට දැක්කලු පැදුරු කැල්ලක් අඳගෙන ඌ මාගලක් අඳගෙන එළියට ගිහිල්ලා ඇව්වලු මොකද මේ පැත්තේ ආවේ කියලා. මාගල ඊටත් වැඩිය අමාරු දෙයක්. මේ මාසෙට විල්ලජ නැද්ද? තවත් මාගලක් තව පැදුරු පැදුරක්වත් ඒ ගමරාලට නෑ. ගමරාල මාගලක් අඳගෙන එළියට එන ඉතින් රෙද්ද ඉල්ලන්න බෑනේ. විපාවාහිත හොදි බෙදෙන කතාව යන්නදරලා අමුතුපත් දීම අතැල්ලුමෙන් දැනේ කියලා තියෙන්නේ. ඒවා ඉතින් සාමාන්‍ය විඥාන සම්ප්‍රඥාව කියලා ගත්තේ. ඥාන සම්ප්‍රඥාව කියලා. ආන්නේ. ඒක මෙහෙන් දෙන්නේ නැහැ. ඒක තමන් ගාව තියෙනවා. ස්වාමින්වහන්සේ ඒ සිටිවිලි සතියයි දෙකටම එකටම යනවා. ඒක එහෙම යන්න පුළුවන්කමක් තියෙනවා. තියනවාද? ස්වාමීන් වහන්සේ. නිකන් හිතෙන්නේ හිත දෙකක් තියෙනවා වගේ. රැල්ලටම එනවා. ඒක නවත්ත ගන්න අවශ්‍යතාවයකුත් තියෙනවා. ඒ වුණාට නැවතෙන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවය එන්න එන්න දිගටම එනවා. ඒක නිසා ඒක හිතවිලි දෙකක් නෙවෙයි, හිත දෙකක් නෙවෙයි. මේ හිතේම චපල ගතියක් තියෙන එක පැත්ත සෝබනයි අනිත් පැත්ත අසෝබනයි. මේ ශෝබන අශෝබන දෙක තියෙනකන් අපි අරය தත්තට වැටෙන්නේ අරහ தත්තටපත් වෙන්නේ පිවිතුරු தත්තටපත් වෙන්නේ මේ දෙක එකතු වුණාට පස්සේ ඒ කියන්නේ සතිය තේරුම් ගත්තොත් මේ ලෝකේ තියෙන හරියක් තියෙන දුක විතරයි වෙන සැපක් නෑ මේකේ දුකමයි උපදින තාක් උපදින දුකමයි නැති වෙන තාක් නැති වෙන දුකමයි ඒ සතිය මේකට අකමැති වෙන්නේ මෙතනදී හොඳ සෝබන එකක් ලබා ගන්න තියෙන ආසාව නිසා. මොකද ඒක බාරගත්ත දවසේ කරවිල්ලේට පැටලී පණුවට කරවිලේ තිත්තයි කියලා හරියන්නේ නැහැ. ඌයි කාහාර කර කර ඉන්නවා. නෝගේ මේ කාගවත් කරපු දෙයක් නෙවෙයි අනිවාර්යයෙන්ම Tamanගෙම ප්‍රകൃති එන්නේ. එතකොට මේ සතිය සුද්ධවන්තෙක් වෙලා කතා කරන්න හදනවා මෙව ඉන්න එපා මට අයිති නැහැ කියලා. නෑ සතියට කියන්නේ තියෙන ඕක ඕක දිහා බලා හිටියට මොනවත් වෙන්නේ නැහැ. ඔය යට කරගෙන ඉන්න කිව්වොත් තමයි චපල වෙන්නේ ඉන්න අරපා. ඒකේ ඒ එතන කියනවා විප්ලවීය ගතියක්, රැඩිකල් වාදී ගතියක්. මේ කුණු කන්දලේ එද්දී මම නෙවෙයි, මගේ නෙවෙයි කියලා ඔය බලාගෙන ඉන්න ගතිය. ඒක තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙම නැත්නම් නොසැලෙන ගතිය කියලා කියන්නේ. එහෙම නැත්නම් අර වචනෙන් හතර තතතාවය කියලා කියන්නේ. දැක්කට මොකද නොදැක්කා වගේ ඉන්න පුළුවන් වෙනවා. ඇහුණාට මොකද නැහැ ඇහුණා වගේ ඉන්න පුළුවන්කමක් මිනිස්සයාට විතරක් තියෙනවා. තිරසනෙකුට නැති ගුණයක්. ඒක අපි පුළුවන් තරම් ක්‍රියාවත් කරන්න. ස්වාමින් වහන්සේ කිව්වනේ මේ සතියේ උකුෂ්ඨ ලක්ෂණයක් තමයි කියලා මේ මනාපමනාප නැති එක ඇති වෙන වෙලාව මනාපමනාප නැති වෙන වෙලාව එතකොට ස්වාමීන් වහන්සේ කො එතන තමයි කියලා මධ්‍යම ප්‍රතිපදාව පටන් ගන්න. ඒක හරියට පැහැදිලි මම. ඇත්තටම සත්‍ය උත්කෘෂ්ඨම අවස්ථාව තමයි අරමුණ නෙවෙයි අරමුණ නිසා ඇති වෙන මනාපමනාපේ දකින්න වෙලා නැති වෙන අවස්ථාව නෙවෙයි. සතියෙන් කරන්නේ මේ අරමුණ විතරක් නෙවෙයි මේ අරමුණ දකින්නකොටම ඒක පිළිබඳව මේ රුචි අරුචිකම් මනාපමනාප එහෙම නැත්නම් විනිශ්චයක් හිතේ එනවා. මේ දෙක එක එක දිගට එන්නේ එක විදිහට එන්නේ අරමුණ පිටේ ඉඳලා ඇතුළට එන එකක් විනිශ්චය ඇතුළේ ඉඳලා පිටතට යන එක මේ දෙක පටලවිලා තියෙනවා. නිසා අපි හිතනවා අරමුණේම තියෙනවා මනාපමනාප කියලා. දැන් අරමුණේ තියෙන වෙන එකක් අපි එකට වක් කරන එක තමයි මනාපමන අපි. අන්නේ දෙක මේ පිටතට යන වාතය මේ ඇතුළට එන වාතය වගේ කියලා පිටේ ඉඳලා ඇතුළට යන වාතය ඇතුළේ පිට තියෙන වාතය වගේ අරමුණ පිටේ ඉඳලා ඇතුළට එනකොට මෙහෙන් එක පාරටම ඒකට මනාපමනාප දෙක පහළ වෙනවා. ඒකට මේ වස්තුව මේ ඒකට මතුවෙන ආකල්පය මේ කියලා දකින්න සත්‍ය දෙතාවර වැඩ කරන්න බෑ. ඒක සත්‍ය උත්කෘෂ්ඨ වැඩ පිළිවෙල. ඒ උත්කෘෂ්ඨ වැඩ පිළිවෙල යනකොට පේනවා මේ එන දෙයට ඇතුලෙන් මේ ප්‍රතික්‍රියා කරන ගතිය මගේ කුප්ප ගතියන්නේ. මට පාලනය කරන්න බැරි මාව දාස තත්ත්වයටපත් කරනවානේ. ඒක නිසා මට බැරිද මට බැරිද නේ ඇත්තට මෙහෙම ඇති වෙනවා දකින්නට තේනවා මම කවුරු හරි රිමෝට් කන්ට්‍රෝල් එකකින් කන්ට්‍රෝල් කරන කෙනෙක් වගේ. මට බෑ මේ මනාපමනා පහල නොකර ඉන්න. ආන්න එක දැනගත්ත ගමන් තේරෙන පටන් අර ගන්නවා මේ මනාපමනාව පහල වීම මගේ න්‍යාය පත්‍රයේ තියෙන එකක් නෙමෙයි. මට පාලනය කරගන්නත් බෑ. ඒකට මට ලැජ්ජ වෙන්න විතරයි පුළුවන්. මේ තමයි දුක හටගන්න තැන. මේකට මම පිළිකුල් මට මට මේක පිළිකුලක් මොකද මම යගේ මනහපයක් නෙමෙයි. මම යගේ මම යගේ මන මේ න්‍යාය පත්‍රයේ තියෙන එකක් නෙවෙයි මේ. අනේක බල බල ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට අරමුණු කොච්චර ආවත් මෙහෙන් මේ ආකල්ප judgment value judgment නැතුව ඉඳීමේ හැකියාවට ඉඩක් එනවා. එතකොට මධ්‍යම ප්‍රතිපදාට එමෙහිට එමෙහිට යනවා. සැලෙන තාක්කල් මධ්‍යම ප්‍රතිපදාවේ නැහැ. මනාපරම ඇවිල්ලා අඳුනගෙන ඒකත් එක්ක සැලෙන තාක්කල් නැහැ. මනාපේනකොට මනාපේ දැනගන්නවා, අමනාපේනකොට අමනාප දැනගෙන මේක තමයිගේ නම්බුවක්වත් මේක තමයින්ට දක්ෂකමක්වත් නෙමෙයි මේක මට වැටිච්ච නාස්ලනුවක්. මාව වශයේ මේ වහල් කරගන්න දෙයක් කියලා එනකොටම මනාපමන අපේ දැක්කනම් ඒක සත්‍ය උත්කෘෂ්ඨ ක්‍රියාවලිය. එතකොට ඒක මේ නිර්වර්ණ වෙන බව, ඒක හැලෙන බව, ඒක දස්සනා පහතබ්බාව සිද්ධ වෙන බව බුදුහාමුදුරුවෝ වග වෙනවා. දකින්නකොට ඉබේ මේක හැලෙන පටන් ගන්නවා. නොදැනවත් අගේ කිරුවොත් තමයි බෝල වෙන්නේ. පැහැදිලි. මේ කියන්නේ මම ඉන්නකම් මධ්‍යම ප්‍රතිපදාව නැහැ. මම මම යන්න හදන තාක්කල් සසංකාරිකව මධ්‍ය ප්‍රතිපදාවට යන්න බෑ. ආ. අසංකාරිකව වෙන්න ඕන. ඉතින් අපි දැන් කරන්න හදන්නේ මම තියාගෙන. ඉතින් එන මට කරන්න දෙයක් නෑ ඒකට. ඒකට ඉතින් සෝරි කියලා තමයි. ඒ ලෞකික මධ්‍යම ප්‍රතිපදාවද? පටන් ගන්න පුළුවන්. අපිට එහෙම පටන් අරගෙන අපිට සිද්ධ වෙනවා. ඒක පුරුද්දට වෙන තැනට යනකම්ම මේ මේ මධ්‍යම ප්‍රතිපදාව සම්මාදිට්ඨි දෙකක් බුදුහාමර කතා කරනවානේ. ලෞකික වූ ආසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා අන්තික තියෙනවා අනාසවා ආර්යා ලෝකුත්තරා මග්ගංගා. ලෞකික එක හොඳට පුරුදු කරගෙන යනකොට තමයි ලෝකෝත්තර මාර්ගයට ඉබේම ගැම්මට සම්බන්ධීකරණය වෙන්නේ. ඒක ඉබේ සිද්ධ වෙන්නේ. මේකෙන් ගිහිලා ඒකට යන එක අහඹු සිද්ධියක්. ඒක ඉලෙක්ට්‍රික්. ඒක හැම වෙලාවෙම ඉම්ප්‍රොම්ප්ටු සිද්ධ වෙන්නේ. ඒක මට පාලනය කරන්න බෑ. ඒක ඕන වෙලාවක එන්න ඇරලා අපි වැඩ කරගෙන යන එකයි තියෙන්නේ. එන්න කියලා අධික විධාන කරන්න පුළුවන් ශක්තියකුත් අපිට නැහැ. හැබැයි අපිට ඒ කෙරේ ගෞරවයෙන් ඒකට ආරාධනා කරලා අවශ්‍ය පහසුකම් ටික සපයලා දෙන එක කරතයි. ඒක ලොකු ගෞරව ලොකු ගම්භීර වැඩක්, බැඳී පිටියුතු වැඩක්, ආධ්‍යාත්මික වැඩක්, ආගමික වැඩක්. හේතු කරුණු සපයා දීම. එතකොට ඒ එනේ ඉබේම එන එක දැකීමද third eye කියලා කියන්නේ. චක්කු උදපාදී ආලෝක උදපාදී කියලා බුදුන් වහන්සේ ඒ කියන ප්‍රඥාව එන ඒක දැකීමද නෑ ඇත්තටම මේ ප්‍රඥාව එන්න පටන් ගන්නෙ ඉබේ වැඩේ පටන් ගත්තට පස්සේ තමයි. ඒක දැකීම ප්‍රඥාවද? දැකීමම ප්‍රඥාව නෙවෙයි. ඒක හොඳට එතන ගියාට පස්සේ ප්‍රඥාවල දොර හැරෙනවා මධ්‍යම ප්‍රතිපදාව දොර හැරෙනවා ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා අපි මෙතෙක් කල මොකද්ද කරේ මෙතෙක් කල කෙරුවෙම ස්පාසු දෙන්න නැතුව මේකට වද දෙන එකනේ ප්‍රොජෙක්ට්ස් දානවා අදහස් දානවා හිතනවා දැන් තේරෙන්න පටන් අර ගන්නවා දැන්වත් අඩු ගානේ මේ මේ ගින්නට පිදුරු දාන්න එපා ඊට පස්සේ ප්‍රතිපදාව පටන් ගන්නවා. එතකොට තමයි ප්‍රඥාව එන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ මෝඩකම අතහැරීම තමයි. කරපු මෙතෙක් කල මේ හොඳයි හොඳයි කියලා කෙරුවෙම ඒ කෙලෙස් වලටමනේ අපි ආවඩලා තියෙන්නේ. කෙලෙස් වලටමනේ ආශිර්වාද කරලා තියෙන්නේ. හොඳයි කියලා. අතින් ගියාට පස්සේ තේනවා ඒක මේ පිදුරු දැම්මේ දෙවන්නේක් නෙවෙයි මම්මයි. ඒකට 100ක් මම වග කියන්න ඕනේ. ඊට පස්සේ පිදුරු දානවා ඒත් දානකොට හිතනවා දැන් ඉතින් වග වෙනවා මේ සදාචාරාත්මක වගවීමක් වෙනවා මේ දැම්මේ දැක දැක දැනනන ඔබට ගෙවන්න වෙනවා හැබැයි එතකොට එන දඬුවම සතුටින් විඳින්න පුළුවන් මම්මනේ වැරද්ද කරලා තියෙන්නේ කාටවත් හේතු කරන්න යන්නෙත් නැහැ අයියෝ දෙයියනේ කියලා උඩටත් දෙක දික් කරන්න යන්නෙත් නැහැ ඔබ දැම්මනම් ඔබට විඳින්න වෙනවා කියලා ඒ එන දඬුවම ඒ එන කර්ම විපාකය ඉතාම සතුටින් විඳින්න පුළුවන් සක්කාය දිට්ඨියක් කියලා එකක් තියෙනවා කියලා තේරුම් ගන්න වෙලාව. ඊට පස්සේ නැති වෙනවා. එයා අපිව කරත්තේ බැඳගෙන නාශන වැදගෙන ගෙනියන්නේ සංසාරෙටම. තවදුරටත් මම මේ දාශකම කරන්නේ නැහැ. තවදුරටත් මේ කර්මෙට පහඳින්නේ නැහැ. තවදුරටත් මම මේ චේතනාවලට පොහොර දාන්නේ නැහැ. පුළුවන් තරම් නොකර ඉන්න බලනවා. ඉතින් දවසේ වැඩි වෙලාවක් කියන නමුත් පැයක් දෙකක්වත් පුළුවන් තරම් වෙන් කරගන්න හදනවා. එතකොට තේරෙනවා ඊහා සමාන ආනිසංසෙ ඉන්න පටන් ගන්නවා. නිසා තේනවට වරද්දාගත් එකට දඬුවම් ආවට අපි සාමාන්‍ය කටවචන දිගුවට දෙවන්නේගේ වරද්දකට නෙවෙයි ඒක වෙලා තියෙන්නේ තමයි. ඊට පස්සේ ඒ වැරදි නොකර ඉනකොට ලැබෙන ආනිසංසයන කොටත් ඒක බුදුහාමුදුරු දීපයක් නෙවෙයි අපිට. ධර්මයෙන් දීපයක් නෙවෙයි අපිම උපයාගත් එකක්. ਸਰබලධාරි දෙවියන් දීපයක්වත් නෙවෙයි. අනවශ්‍ය පූසද්දාවක් ඇති කරගන්න ඕනේ මේ උඹ උපයාගත්තේ පවු නොකර සිටීම. මේ ගින්නට බිදුරු නොදා සිටීම. එනිසා මුළු ශාසනයෙම තියෙන යමක් කිරීම නෙවෙයි නොකර සිටීම නිසා සබ්බපාපස්සා කරනම් කියන එක තමයි ශාසනයේ මුනත වෙන්නේ. පස්සේ තමයි කුසලස උපසම්පදා කියන එක තියෙන්නේ. දැන් අපි මේ කුසලස උපසම්පදාවක් ඉස්සර කරගෙන යන්න හදනකොට කරත් ඉස්සර වෙලා ගොනාපස්සට යනවා. යමක් නොකර සිටීමේ හැකියාවක් තියෙනවා. ක්ලච් එක කියලා එකක් තියෙනවා, බ්‍රේක් එක කියලා එකක් තියෙනවා. අපි ක්ලච් බ්‍රේක් පාවිච්චි කරන්න දන්නේ නැතුව ඇක්සලරේටර් එකක් ඔක්කොම තියාගෙන මේ දඟලනවා. ස්වාමින් වහන්සේ මේ සීලයේ එන මේ සම්ප්‍රප්පලාපය කියන එක බොහොම මේ අපි මේ සාමාන්‍ය ජීවිතයේදී ඉන්නකොට රකින්න බොහොම අමාරු දෙයක් මේ දෙතිස් කතා අතහැරලා දස කතා කරනවා කියන එක මේ ගොඩාක් අමාරුවේ රකින්න ඕන දෙයක්. ඉතින් අපේ මේ හිටිය මේ බුද්ධ ශාසනයේ හිටිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් කොහොම මේක මේ රකින්න ඇත්ද සාමාන්‍ය ජීවිතේ ගත කරන අය කියලා මට දැනගන්න කැමතියි. ඒක අමාරුයි. ඇත්තටම උත්තරයක් දෙන්න අමාරුයි. ඒකටයි වඳින්න අපි. අපි වඳිනවා අවුරුදු 2600ක් මේක ගේන්න මොන්න තරම් මොන්න තරම් රුචිකත්වයේ තමන්ගේ ආශාවල් පාවා දෙන්නේ නැද්ද මොන්න තරම් තමන්ගේ පෞරුෂත්වයේ පාවා දීලාද මේක අර බඩතුලේ සංගවාගෙන ඉන්න නාගමාණික්යක් වගේ අරගෙන ආවයි කියලා කියනකොට ඇඟේ මයිලි ඉස්මයිල් වෙනවා වෙන කියන දෙයක් නැහැ ලොකු සංසය ඉන්නකොට කියනවා ඒ ඇඳ උඩ වාඩිලා කද්දකත් තුල තියාගෙන අනේ මුන්නහන්සලා ඒ කරපු ඒ කැපකිරීමේ ප්‍රමාණය අර්ධිඹුවක්වත් අපිට තේරෙනවා නම් අපිට මේ මధుරයක් කරනකොට කැස්සක් එනකොට තියෙන අපි මේ කරන චෝදනා අපි මේ රැකගෙන එන මේ પરම්පරාවේ එහෙම නැත්නම් අපි මේ අපිට තියෙන මේ උරුමෙත් එක්ක බලනකොට අපි මොනවටද මේ චෝදනා කරන්නේ කියලා. ඒක හිතා ගන්න අමාරුයි. ඒක ඇත්තටම මේ යමක් කරන්නේ ලාභය සත්කාරයක් බලාගන්න මේක කිසිම එහෙම දෙයක් නැහැ. ඒ වගේම නමක්වත් සඳහන් නැහැ. මොනම සඳහනක්වත් නැහැ. නමුත් ආදර්ශයේ අතින් අල්ලන්න පුළුවන් තරම්. කොහොමනම් කට පරිසම් කරගන්න ඇද්ද? කොහොමනම් ක්‍රියා පරිසම් කරගන්න ඇද්ද? කොහොමනම් හිත පරිසම් කරගන්න ඇද්ද? කවුරු හරි දැකලා කතා කරන්න වෙනකොට පැකිලෙනවා. පින්නපාත යනකොට වතුර කටක් අරගෙන යනවලු මොන හරි දැක්කොත් කළ නිකන් ඉන්නවා. මේ වටේ කටේ වතුර කියලා. ආපහු එනකොට අරන්නේ ළඟ වතුර ටික දාලා ඉන්නවලු. මොකද මේ පින්නපාතේ යන ටිකටවත් ඉන්නේ නැහැ. ඒ ටිකටත් කියන පිළිතුලක් වැඳ ගන්න බැරිද ස්වාමීන් වහන්සේ? අදහස අපේ ගෙදර පින්න පාතේ මේ දානෙට එන්න බැරිද? මොකද මිනිස්සු ඉන්නේ ගිනි අරගෙන කුන්දලමනේ. ගිනි කුන්දමේ ඉන්න රහාඳුරන් ඒකේ තමයි තීරම ඉල්ලන්නේ. ඒ හාමුදුරුව කරලා තියෙන කටේ වතුර එකක් කරයි යනවලු. එනකොට මේ අරණ්‍ය මුල දාලා තියෙන වතුර කටවල් ගානෙන් කීහ කිලෝ මේ අරණ්‍ය කීනමක් ඉන්නවද කියලා. ඒ තරමට පරිසම් වෙලා තියෙනවා. ඉතින් අපේ මේ ඒ නිසා මේ භාවනා කරගෙන යනකොට අපි තමන්ගෙම සීලයට සමාධියට ප්‍රඥාව තමන් ගරු කරේ නැත්තම් ඒක හොද හොද මඩේ දෙමිලා. ඒක මේ ඇහිදල් කූඩේකට පුරවන්න හැදිලා. උපේන එකේ කිසිම ප්‍රශ්නයක් මට පේන්නෙත් නැහැ ඇත්තෙත් නැහැ. අරස කරන්න දන්නේ මේ උපේන කිසිම දෙයක් අරස කරන්න දන්නේ අපි අර අඟුලිමාල හාමුදුරුව අර මාලේ ඉල්ලගන්න ඉස්සලා කොච්චර දෝ කැපුවා. කපපු කපපු මිනි ඇඟිලි ගඳ හින්දා තැන් තැන් වල තිබ්බා. උන් කපපු ගෙනිච්චා. මේ මිනිහෙක් මරලා ගන්න ඇඟිල්ල පස්සේ බැලුවා මේක ගඳයි කරන්න දෙයක් නැහැ මාලක දාගෙන කරේ දාගත්තා. ඊට පස්සේ නමපට බැන්නා. අඟුලි මාලකේ. ඊට ඉස්සෙල්ලා බර ගානක් කැපුවා. කැපුවට වැඩක් නෑ. ඒ වගේ යෝගාවචරය මුල් කාලේ හරියට මේ ලොකු ව්‍යාපාර කරලා ලොකු දේවල් හම්බ කරන නමුත් හම්බ සත පහක සැලකිල්ලක් නැතුව ඒක ගිහිලා අතාරින්න. ඉතින් ඒකකොට මේ වෙන කොරන්න දෙයක්වත් නැහැ. බැනලා වැඩකුත් නැහැ. මේක හොදෝ දමඩේ දානවා දිහා බලනකොට එහෙමවත් කරන්න යෝගාවචරය විතරනේ. ඒ විනාඩ බැනලා වැඩක් නැහැ. ඉතින් අනන්ත අප්‍රමාණ විශාල ඒ හානියක් කරහා තමයි එකෙක් නැගිටින්නේ. ඉතින් නැගිටිලා පස්සේ ඌ ගොළු වෙනවා. ඌට කතා කරගන්න බෑ. මොකද අනිත් ඔක්කොටම ඕනේ මේ කතා කර කර පාටි දම දම නිවන් යන්නේ. ඉතින් කරත හැක මේක. අඩු ගානේ එහෙම හරි අහන එක ලොකු දෙයක්. නමුත් ওই තරම්ම සෙල්ලමක් නෙවෙයි මේක. ඒ තරම්ම සෙල්ලමක් නෙවෙයි මම කියන පැහැදිලිවම මම දකින දේ තමයි මේක උපේලා දෙන එක නම් මේක මතු කරලා දෙන එක නම් මේකට මුනිච්ච කරන එක නම් සතුරුදායකයි. සෑහෙන පිරිසක් අල්ලනවා මේක. නමුත් පිටිස ඒකට ඒකට නොසලකා හරින හැටි බලනකොට මොනවක් කියන්න බෑ මොකද මගේ තකතිරුකමත් ඒකම තමයි. මම කරන කාලෙත් මම දිහා බලනකොට ඒ කල්යාණ මිත්‍රෝ මට බැනපු නැති නිසානේ මම මෙතෙන් ආවේ. අනන්ත අප්‍රමාණ වක්කඩේ හකුරු හංගන වැඩ තමයි අපි කරන්නේ. ඒක නිසා අර වගේ පීවසපම් පපුව කියලා පපුව අත ගහගෙන පුළුවන් තරම් මේ උත්ථාන සම්පදා වගේ මේ ආරක්ක සම්පදාව තියෙනවා නම් උපේන දේ රැක ගන්න දන්නවනම් අපි අනික් අයට වැඳලා කියාවි මේ කරුණා කරලා මට මට මයි වැඩක් කරගෙන ඉන්න දෙන්න. මගේ පැත්තක් කනවා නම් කාපම්. මේ ඕනේ මගුලක් ගනි. මට කරුණා කරලා මයි පැත්තකට වෙන්න දෙන්න කියලා. ඉතින් එහෙම කෙරුවට අපේ කර්ම තියෙන කොච්චරද? නෑදෑයෝ යාළුවෝ යමපල්ලෝ වගේ ඇවිල්ලා නෑදෑයොමයි මේ කෙලිය කෙලවන්නේ. කිට්ටුවන්තයාමයි කෙලවන්නේ. ආයේ ඒකයි ලස්සනම කෑලි. අපි මෙතෙක් සාදරෙන් උපයාගත්ත දේවල් තමයි ආදරෙන් හැදුවේ මේ පුතා නොවේදෝ කියලා සිංහභාවකේ කියන්නේ අර සිංහසිය. ඌට විතරයි පුළුවන් තාත්තට විඳින්න. වෙන කිසි කෙනෙක් සිංහයා ගාවට යන්නේ නැහැ. ඔය එක සැරයක් විතර දෙක විතර අනිසරේ රත් කිහිල්ලටම තියෙන වැටෙන්නම ඊටසේ කියනවා මම ඔබ තමයි ආදරෙන් හැදුවේ වැඩි ඔබට විතරයි මයි ළඟට එන්න පුළුවන් ඔබට විතරයි බාහුව ශක්තිය තියෙන සිංහ බාහුව ඔබ තමයි මට විදින්නේ ඉංග්‍රීසි ඉතිහාසයේ 148ක් රජවරු මැරලා තියෙන තමන්ගේ පුතා ඇති අපි තාමත් මේ ප්‍රේම කරන ජනතාවක් ඉන්නවයි කියලා කියනවා නම් තනි අලියා වෙන්න හදන්න තනි කඟ වේනගේ අඟ වගේ වෙන්න හදන්න අර භික්ෂුණිය තේර ගාතවල කියලා තියෙනවා වලල් අතේ තනි වලල්ල තියෙනකන් නිස්සද්දයි දෙක වෙච්ච ගමන් කැම්බැල්ල කියලා අත දා වලුරු දෙක වෙච්ච ගමන් සලම් බලන් ගන්න. ඒක නිවන වගේ. විවේක වෙන්න වෙනවා නම් ඒක නිවන වගේ. නමුත් ඒක ද්වේෂයෙන් නෙමෙයි අපි කරන්නේ. කාටවත් තරහින් නෙමෙයි කරන්නේ. බැගෑ වෙලා. අඬා වැටිලා. කරුණා කරලා මේ විවේකේ දෙන්න මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලියේ කියලා දින්දත් තියෙනවා. ඒක කොඩම ගන්න කරුණා කළා මට මගේ විවේකේ දෙන්න ඊට වැඩිය දෙයක් ඇත්තේ නැහැ. නමුත් මිනිස්සු හිතන්නේ ඒක මේ තරහට. මේ නොදකින් නොපතන් කියනවා වගේ. එහෙම ගන්නෙ. නිසා කිසි දවසක කිසි කෙනෙක් බනවන්න එපා. කිසි දවසක කිසි කෙනෙකුට අනවන්න යන්නත් එපා. බලන්න මේ දේ බනවන්න නැතුව අනවන්න නැතුව මට කරගන්න බැරිද කියලා. බැරිම නම් හිත කෑ ගහයි. ඇඟ දඟලයි. ආ එතකොට ඇවිල්ලා කරන දෙයක් කරයි. වචනයක් කෑල්ල පළුවක් ගියත් කදාක කවුරුත් බනවන්නත් එපා කවුරුත් අනවන්නත් එපා පුළුවන් තරම් බලන්න ඒ වෙනුවට මේ කාගෙන යන්න. එතකොට Tamanට ඇනවිල්ලත් අඩු වෙනවා. Taman අනවන අඩු වුණොත් තමයි Tamanට ඇනවිල්ල අඩු වෙන්නේ. Taman බනවන අඩු වුණොත් තමයි Taman බැනවිල්ල අඩු වෙන්නේ. එහෙම නැත්නම් Taman අනුන්ට බනවන තාක්කල් අනුන්ගෙන් Tamanට එන බැනවිල්ල ඒක නතර කරන්න. ඒක ඔක්කොම පටිච්ච සමුප්පන්නව යන්නේ. එනිසා කනේ පොරොප්පයක් ගහගෙන යන එකයි තියෙන්නේ. කටටත් ප්ලාස්ටරයක් ගහනවා. අර ඉස්සර මේ දාපු අර මේ මොනවද උන්ට කියන්නේ මම හිතන්නේ නේපාල් ජාතිකෙන්ද යුද්ධයට ගෙනත් තියනවා මේ ඇෆ්‍රිකන් සවෙන්න කාපිරි කටට ඉබ්බෙ දාලා ඉන්නේ උන් මිනි මස් කනවා ඊට වැඩිය දරුණුයි මේ සම්පප්පලා පොඩ්ඩක් දරුණුයි මොකද තේරෙන්නේ නැහනේ කටිසොලේ ගෑවිලා නෙවෙයි යන්නේ අරකන මිනි මස් කනකොට තේරෙනවනේ මේක ඊටමයි ඉතින් මොකද කරන්නේ? නිින්දයක් නැති වෙයිද මන් දන්නේ අද. ඔයකද ඔය කොච්චර කරක්වත් මට පේනවා කතා කරන්න. ඉතින් මොනවක්වත් කියන්න බැරි මොකද මම දවසට පැය 3ක් කතා කරනවා. ඒක අඩු වෙනවනම් මම කැමති නමුත් කරන්න බෑ. ඒ නිසා කරුණා කරලා උපයාගත්ත දේ අතන මෙතන තියන්න එපා අඟුලිමාල හම්දුර වගේ රැකේ කියලා කවදාකවත් රැකෙන්නේ නැහැ. ධර්ම සාකච්ඡාවල් වුණත් කතා කරන්න හොඳ නැහැ. කතා කරන්න වෙනවා මොඩෝ ඉන්න තාක්කල්. මේ කතාවක් තියෙනවා ඒක මේ රාජනිස් තමයි කිව්වේ ඒක බටහිර ප්‍රසිද්ධ කතාවක්. ඒ අම්මා කෙනෙක් දරුවෙක් ඇදවලු පළවෙනි කුළුඳුලේ පුතා. ඉතින් හොඳට කනවලු සෙල්ලම් කරනවලු හුරතල් වෙනවලු කතා කරන්නේ නැති. ඉතින් කොටම පෙන්වලු එහෙම දෝෂයක් නැතුළු මුගේ. ඉඳා අවුරුදු 7ක්ම කිසිම අඩුවක් නැතුව අංග සම්පූර්ණ අම්මගේ පුල්ල වැඩ බහා තබල හැදුවලු මූ කතා කරන්නේ නැතිලු. ඉතින් අම්මා ඉඹගෙන ඔක්කොම කරලා මේ කිව්වලු කතා කරවන්න මම කතා කරන්නේ නැතුළු. ඒ දවසක් හදිස්සියේ අම්මට වැරද්දක් සිද්ධ වුණා. මේ ආවන්නේකට මිනිස්කඩියක් දාලා අම්මා එළියට ගිහිල්ලා තියෙනවා දර බලන්න. එතකොට අරක කර වෙනකොට අම්මට උ කතා කරලා අම්මා බණස්ගෙඩි කර වෙනවා කියන්නේ. ඊට පස්සේ අම්මා දුවගෙන ඇලිකල අනේ පුතේ උඹ අවුරුදු 7ක් මට දුන්නා උඹට මේ උඹට කරදර කතා කරන්න පුළුවන්කම තියෙති නේද කතා නොකරදී මං ඒක නෙවෙයි කිව්වේ බණිසක කරනවා කියලා හොඳට අම්මා වැඩ කරනකම් කතා කරන්න ඕනේ වැරදිච්ච තැනදී විතරයි කතා කරන්නේ ඊට පස්සේ රාජිනිෂ් කියනවා I am also speaking due to your toasted buns toasting buns කතා කරන්න සිද්ධ වෙන්නේ අපි හරි ආසයි මේ මොකක්ද ඒකට කියන්නේ? බනවඬ. මම මේ මේ මේ ප්‍රශ්න අහන්න එපයි කියලා මන් දෝත්සහය කරන්න කියන එක නෙවෙයි. තමන්ම හදාගන්න හදන්න උත්තරේ කාගෙන් හරි හම්බ වෙන තාක්කල් එක සෙකන්ඩ් නැහැ. ඒ නිසා තමන්ගේ උපක්‍රම කරගෙන කරගෙන කර යනකොට මේ ප්‍රශ්න අඩුවේ. ඒක ධර්ම සාකච්ඡා වෙලාවත් අඩුවේ. ඒක කැමැත්තට ගනීද අකමැත්තට ගනීද මන් දන්නේ මන් දන්නේ අඩු වෙනවනම් හොඳයි. හැබැයි අඩු වෙනවා හොඳයි කියලා කියන්නේ අනික් කට්ටියත් නැගිටින ගම. අනික් කට්ටියත් තම තමන්ගේ ඒ ශක්තියින් හදාගෙන එන ගමන් අඩු වෙනවා නම් හොඳයි. හොඳයි. අපි එමනම් මෙතනින් අද නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.